තෙරුවන් සරණයි බීජ සූත්‍රය මජ්ජිම පඤ්ඤාසකේ සංයුතනිකායේ තුන්වෙනි කාණ්ඩයේ මේ මජ්ජිම පඤ්ඤාසකේ උපාදාන ස්කන්ධයේ හැදෙන ආකාරය මනාවකට පැහැදිලි කරන්න තියෙනවා. මේ සූත්‍ර දකින්න ලැබෙනවා හැම හැම මාතෘකාවක් මේ යටතේ සූත්‍ර කීපයක් කොහොමවත් පළගස්සලා තිබෙනවා. මෙතනදී මේ මෙත්‍රිපිටකේ පරිහරණය කරනවා නම් කෙනෙක් ඇත්තටම මනාකොට මේ ධර්මය අවබෝධ වෙනවා. හැබැයි ප්‍රායෝගිකව ඒ කෙනා එක දැනුමකට යනවා නම් ඒ කෙනාට මේ තමාගේ සිත මිදෙන ප්‍රායෝගික පැත්තට ගලප ගන්න බැරි නම් ඒක හුදෙක් කියවීමක් පමණක් යනවා. ඉතින් අපි මේ කතා කරන මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සූත්‍ර 10ක් දේශනා කරලා තියෙනවා. ඒකේ උපය තමයි උපාදාන ස්කන්ධේ ඒ තමයි ගොඩක් මේ උපේ වර්ගයේ අපට දකින්න ලැබෙන්නේ උපේ සූත්‍රය, බීජ සූත්‍රය, උදාන සූත්‍රය, උපාදාන පරිවර්තක සූත්‍රය. ඒ සත්‍යකාර සූත්‍රය, සම්බුද්ධ සූත්‍රය, පංචවග්ගයේ මහා සූත්‍රය, ආදිත්‍ය සූත්‍රය, නිරුක්තිපත සූත්‍රය. දැන් මේකේ මෙහෙම කිව්වට මේකේ තියෙන වටිනාකම අපිට මෙහෙම කිව්වට දැනෙන්නේ නැහැ. අපි මේක හොඳින් පැහැදිලි කරගන්න ඕනේ. මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ පෙන්වන මේ උපේ වර්ගයේ තියෙනවා පැහැදිලි කිරීම ඉතාම වැදගත් වෙන බුදුන් වහන්සේ ඉදිරිපත් කරන කාරණා. අපි සාමාන්‍ය ඕනම කෙනෙකුට තේරෙන විදිහට මෙතන මේ ධර්මයේ සඳහන් වෙන කාරණා දකින්න ධම්ම චක්කුසේ ඇතරම ධම්ම ත්‍රිඥානෙ තියෙනවා කෙනෙකුට ධර්මයේ මනාකොට අවබෝධ වුණු කෙනෙකුට මෙන්න මේ සත්‍ය දකින්න පුළුවන් මේ එක සූත්‍රයෙන් උනත් විවන්මක දකින්න පුළුවන් කමක් තියෙනවා මේ බීජ සූත්‍රය කියවම ගොඩක් දෙනෙක් හිතන්නේ එහෙමනම් මේ බීජය කියන්නේ ගහකට බීජයක් කියන්නේ. අත් බීජය කියවහම නැවත උපතට හේතු වෙන කාරණයක් තියෙනවා. ඒකයි මේකේ තියෙන වැදගත්කම. මේ සත්‍යයේ කුමක්ද බීජය? මූල බීජය කුමක්ද? මෙරි මෙරි ඉපද අප කතා කරන බව කතරක් ගැන. ධර්මයේ තුල ඔබ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට සාමාන්‍ය මේ මෙච්ච පිටක පරිහරණය නොකරන කෙනෙක් වුණත් ඔබට ඔබ සාමාන්‍ය හිතන දෙයක් තියෙනවා. මේ සසරක් ගැන හිතනවා. මේ සසර දුකක් ගැන කතා කරනවා. ඒ වුණා කොහොමද එහෙම කෙනෙක් මැරිලා නැවත එහෙම එහෙම අපි සසරක් ගැන කතා කරන්නේ නැවත මේ විදිහට අපි නැවත භවයක් ගැන අපි කතා කරන්නේ කොහොමද? එහෙම දෙයක් වෙන්නේ නැත්නම් නැවත උප්පත්තියක් නැත්නම් මරණින් මත්තේ ඉවර නම් අර උත්තේජයට යනවනේ. භෞතික න්‍යායකට යනවනේ. භෞතිකවාදීන් කියලා කියන්නේ මරණට පස්සේ එතන ඉවරයි කියන එකනේ. උත්තේජය කියන්නේත් ඒකනේ එතන ඉවරයි කියන එකනේ. අපි ඒක පොඩ්ඩක් බලමු. මහණෙනි මේ බීජය පස් දෙනකේ කවර පස් දෙනෙක් යක් මූල බීජය ස්කන්ධ බීජය එළු බීජය අග බීජය ඒ කියන්නේ පුරුක් බීජය මූල බීජය ස්කන්ධ බීජය එළු බීජය අග්‍ර බීජය පස්වෙනි බීජය බීජ බීජයයි මහණෙනි මේ පංච බීජයෝ නොකඩුනාහු කුණු නොවූවාහු අවසුරකින් නොපලහා වූ පිහිටි සාරය ඇත්තා හෝ සුඛ සහිත වූවා හෝ වෙද්ද පිහිටන පොළොවේද නොවේනම් තෙත් කරන ජලයේද නොවේනම් මහණෙනි මේ පංච බීජය වෘද්ධියට විරුඩියට විපුලත්වයට පැමිණෙද්ද වහන්ස පෙර නොවේම මහණෙනි මේ පංච බීජ බීජයෝ කැඩී ගියා වූ කුණු වුණා වූ ඖෂධකි පහලාහු සාරාදායි නොහු සුඛ සහිත නොවූ වෙද්ද පොළවද ඇතම් ජලයේද ඇතම් අත්නම් මහණෙනි මේ පංච බීජය වෘද්ධියට විරෝධියට විපුණත්වයට පැමිණෙද්ද වහන්සතර නොයම දැන් මේ දැන් මේ කතා කරන කාරණා අපි ඔබට යමක් කියන්න ඕනි බුදුන් වහන්සේ මේ විදිහට මේ බීජ ගැන කතා කරාට මේක බුදුන් වහන්සේ උපමේයක් උපමාවක් වෙන්නේ උපමේ වෙන්නේ මේ මේ සිත නැමැති බීජය හට ගන්න හැටි. එතෙන් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. ඔබට දැන් මේ කිත්තිරි ටික දකින්නටත් ඒක තේරෙයි. මහණෙනි මේ පංච බීජය නොකඩුනා හෝ කුණු නොවුනා හෝ සාරය ගෙන දෙත් ගෙන දෙන්නා හෝ සුඛ සුඛසහිත වූවහොත් පොළවේ පොළවේට ජලය ඇද්ද පොළවේ ඇද්ද ජලය ඇද්ද සාරය තියෙනවා නම් කුණු වෙලා නැත්තම් බීජේ නොකඩුණු එකක් නම් බීජේ ජලයේ පොළවයි ජලය දැන් මේ සියල්ලම හොඳ නම් සුඛසහිත නම් පංච බීජය වැඩිවීමට විශේෂින් නැගීමට විපුල භාවයට පැමිණෙද්ද වාසයසේම එතකොට දැන් මේ සංඛ්‍යාත තමයි මේ කියන්නේ ඉතින් සංඛ්‍යාත කරන බුදුන් වහන්සේ ගොඩක් මේ සෑම දිනකම දිනචරියාව අපි දකිනවා බුදුන් වහන්සේගේ දිනචරියාව අවස්වලදී සංඛ්‍යා වෙනම කාලය වෙන් කරලා තියෙනවා මේ ධර්ම ශ්‍රවණයට ඉතින් ගොඩක් මේ සූත්‍ර පිටකවල ඒක නිසා ධර්ම සංඛ්‍යා වහන්සේලාට ඒ විදිහට දේශනා කරන ධර්ම සාකච්ඡා අපිට අහන්න ලැබෙනවා දැන් මෙතන මේ අපේ සිංහල පරිවර්තන කොටස තමයි මේ කියුවේ මේක පාළේ ඒ විදිහටම තියෙනවා සඳහන් කරලා. දැන් මෙතනදී බීජයට මුකුත් වෙලා නැත්නම් පොළවක් තියෙනවා නම් ජලයක් තියෙනවා නම් මේ බීජ පැල වෙනවා කියන එක. එහෙම නැත්නම් මේ බීජේ කුණු වෙලා නම් කැඩිලා විඳිලා නම් පොළ වතුරක් නැත්නම් පොළවට පොළවකුත් නැත්නම් මේ බීජේ පැල වෙන්නේ නැහැ කියන එක. මේක සාමාන්‍ය සරල සිද්ධියක් මේ කියන්නේ. දැන් අපිට වැදගත් වෙන්නේ මේ කතාව තුළ මෙතන තියෙන මේ ස්කන්ධ බීජය කියන එක. මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද හේතුව මේ ස්කන්ධය කියනකොට අපි දකිනවා මේ ස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර. මේ ස්කන්ධය තමයි හේතු වෙන්නේ නැවත සත්‍ය උප්පත්තියට. මේකේ මේ ස්කන්ධේ මේ බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන තැන ඊටාම ගැඹුරු කාරණයක් තියෙනවා. මේ ස්කන්ධේ මේ අපි දකින්නේ මේ අපේ ධර්මයේ තුල විශාල කතාවක් තියෙනවා මේ පංචස්කන්ධය ගැන. අපි හිතන්නේ පංචස්කන්ධය කියලා අපි දන්නවා ධම්පාසල් පොත්වල ගොඩක් කාලවට මේ පිරිවෙන්වල උගන්වන්නේ මේ ශරීරය කියලා. නමුත් මේ ධර්මයේ අපිට මේ පිටකේ දකින්න ලැබෙන්නේ පංචස්කන්ධය කියලා උදනහසේ පෙන්නන ස්කන්ධය. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. අත්‍තරම මේක මනස මූලික කරගත් ධර්මයක්. අපි ශරීරයේ පොළොවට පස් වුණාට අපි කතා කරන්නේ මේ සසර දුකක් ගැන. ඒතර සසර දුකක් ගැන කතා කරනවා නම් අපේ ශරීරය ගැන කතා කිරීමෙන් පළක් නැහැ. අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ මනස ගැන. අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ අපේ ලෝභයේ, දේශයේ, මෝහයේ උපදින්නේ මේ චිත්තය තුළයි. එහෙනම් මේ මනෝ විඥානය ගැන අපි මේ විඥානය ගැන එහෙම නැත්නම් අපි මේ මනස ගැන එහෙම නැත්නම් අපි මේ අපි මේ සිත ගැනයි කතා කරන්න වෙන්නේ. මොකද අපිට මේ සසරක් ගැන කතා කරන්න තියෙන ශරීරවලින් නෙමෙයි. මේ ශරීරේ නැවත ආයෙ සකස් වෙන්නේ නමුත් නව නැවත අපිට කර්මේ පරිසම් දෙන බවක් ඔබ දන්නා ධර්මයේ තුළ සඳහන් වෙන නිසා. එහෙමනම් දැන් මෙතන අපි දකින්නේ බුදුන් වහන්සේ මේ පෙන්නන මේ බීජ පස් ආකාරය දිහා බැලුවහම මහණෙනි මේ බීජය පස් දෙනෙකි. පංචමානි වික්කවේ බීජ ජානාති. කතමානි පංච මූල බීජං. කන්ද බීජං. එළු බීජං. අග්ග බීජං. විජ බීජ ඤෙත් පංචම. ඉමානි චස්සු වික්කවේ පංච බී පංච බීජාතානි අකණ්ඩානි අපුතිකානි ආතාපතින සාරදායේති සුඛ සහිතානි පටවිච නාස ආපෝච නාස නාස අපිනු ඉමානි භික්ඛවේ පංච බීජා නාති උද්ධි විරු හි විපුල්ලා අපජ්ජයන්ති එතකොට මූල බීජය, ස්කන්ධ බීජය, එළු බීජය, අග්‍ර බීජය, බීජ බීජය. දැන් මේ කියන බීජ පස්වර්ගයේ ඔබ දකින්නනේ ද ස්කන්ධ බීජය කියලා තියෙනවා. මෙන්න මේ කාර්යය තමයි අපි කියන්නේ මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ නැවත සකස් වෙන්න මේ ස්කන්ධ බීජය කියන එක. මේ ස්කන්ධය කියන වචනේ දැන් අපි අර කිව්වා වගේ බුදුන් වහන්සේ අර ඊට පස්සේ දිගින් දිගටම පැහැදිලි කරනවා අර විදිහට ඉමානි චස්සු භික්ඛවේ පංච බීජානි අඛණ්ඩානි අපෝතිකානි සාරාදායති සුඛායිතාති පඨවිචස්ස අපෝචස්ස අපීනු ඉමානි පංච බීජානි උද්ධින් විරු අම්වේ වේපුල්ලං ආපජ්ජයන්ති මේ කියන්නේ ජලයේ තියෙනවා නම් උපපස් තියෙනවා නම් සාරයේ තියෙනවා නම් කුණු වෙලා නැත්තම් ඒකේ ඒ නැවත සකස් වෙන්න හේතු වෙනවා මේ බීජේ. එතකොට මහණෙනි රූපයට පැමිණ සිටුනා කර්ම විඥානේ දැන් බුදුන් වහන්සේ මෙන්න මේ පෙන්නන උපමා උපමේය බැලුවාම දැන් මේ හිතට මේක ගන්නෙ. නැවත නැවත මේ සසරක් ගැන කතා කරන්නේ නැවත උපදින්න හේතු වෙන බීජේ. මහණෙනි රූපයට පැමිණ සිටුනා කර්ම විඥානයේ රූපය අරමුණු කොට රූපේ පිහිට කොට සිටුනේද නන්දි සංඛ්‍යාත සෘෂ්ණායන් තෙත් ඌයේ වෘද්ධියට විරු විරුණියට විපුලත්වයට පැමිණේ මහණෙනි වේදනාවට හෝ පැමිණි මහණෙනි සංඥාවට පැමිණි හෝ මහණෙනි සංස්කරණයට හෝ පැමිණි සිටුනා කර්ම විඥානයේ සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේද තෘෂ්ණාවෙන් තෙත් වූයේද වෘද්ධියට විරූඩියට විපුලත්වයට පැමිණි දැන් මේ බුදුන් වහන්සේ අර ගස්වල බීජ හැදෙන හැටි පොළවට පොළවක් තියෙනවා නම් වතුරක් තියෙනවා නම් හැදෙනවා වගේ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ තියෙනවා කියලා ගන්න තැන තමයි මෙතනත් තියෙන්නේ අපිට මේ ධර්මයේ තුල හොඳට ඒක දකින්න ලැබෙනවා. මානේ රූපේට. රූපේ පැවෙන සිටුනා. කර්ම විඥාය කියන එක. රූපේ අරමුණු කොට අන්න රූපේ තමයි මෙතන එතකොට ඇත්ත වෙනොත් තමයි මේ බීජ සකස් වෙන්නේ. දැන් අපි ධර්මයේ පැහැදිලි කරනකොට හොඳටම පැහැදිලි කරන කාරණයක් තමයි බාහිර රූපේ ඇත්ත කරගත්තොත් තමයි නැවත සසරක් තියෙන්නේ. ඔබ බාහිර තියෙන දෙයක් උපාදාය රූපයක් විදිහට ඔබ හිතනවා නම් මෙතන මේස තියෙනවා, පුතු තියෙනවා, දරුවෝ ඉන්නවා, ඉර තියෙනවා, හඳ තියෙනවා ලෝකයක් හැදුනොත් බාහිර රූපයක් කියලා. බාහිර රූපය ඇත්ත වුණොත් මොකද වෙන්නේ? ඔබේ ඇතුළාන්තයේ දෘෂ්ටියක් උපදිනවා. මෙහෙම දේවල් තියෙනවා. ඒවා හොඳයි, එක්ක නරකයි. එහෙනම් ඒකට මම කැමතියි. ආසයි. මේ ආසාව, කැමැත්ත, අකමැත්ත ඔබව සසර අරන් යනවා. මෙන්න මෙතනයි පරිවිඩේ තියෙන්නේ. ඒතකොට ඔබව සසර අරගෙන යන්නේ ඔබේ තුල උපදින බාහිර රූපේ ඒක තමයි මෙතන තියෙන ලොකුම ලොකුම දේ ඔබ දකින්න ඕනි තැන රූපේ ඇත්ත වුණොත් බාහිර ඔබ දකින ඔය බාහිර තියනවා කියලා හිතන ශබ්දේ වර්ණේ ගන්ධ රස පහස කියන මේ රූප මේ තමයි රූපේ එතකොට මේ සියල්ලම රූප. එක බාහිර තියනවා කියලා ගත්තොත් අන්න ඔබට ඇතුලෙන් උපදිනවා ආසාව. තෘෂ්ණාව තණ්හාව උපදිනවා. ඒකයි පටිච්චසමුපාද විහරණය තුලත් ඔබ දකින්න ලැබෙන්නේ ඔබට දිනසංගති පස්සෝ කියවට පස්සේ පස්ස කියන්නේ මනසටනේ. බාහිරින් එන අරමුණු නෙමේ ස්පර්ශ වෙන්නේ. එතකොට ඊට පස්සේ වේදනා සංඥා සංකාර වෙන්නේ. අන්න ස්කන්ධ. ස්කන්ධ පහව දන්නවනේ රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් මේක මේ වේදනා විඳීම හැඳිනීම දැන ගැනීම. අන්න එතනින් තමයි ඔබ රූපය ඇත්ත කරගන්නේ. ඒතකොට මේක ඉතිං වෙන්නේ මනෝ විඥානේ. ඇත්තටම ඔබ බාහිර රූපයක් තියෙනවා කියලා හිතන එකයි මේකේ තියෙන ප්‍රශ්නේ ගැටලුව. ඒක සත්‍ය දැකලා මේක කොහොමද හැදෙන්නේ කියන එක දැකලා තමයි ඔබට මේකෙන් මිදෙන්න තියෙන්නේ. අපි මේ සසර දුකෙන් මිදෙන මඟ ගැන කතා කරනවා අපි හැම සූත්‍රකම තියෙන සමීකරණයක්. ඒ සමීකරණය තුලින් අපි නිවන ඉස්මතු කරගන්නවා. මොකද හැම සූත්‍රයක්ම අවසානයේ බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ වාක්‍ය අවසානයේ කියනවා ජාතිය ශේවිය බඹසර නිමවිය කරණීය කර ඔබ අකටක ඔබ කරණීය කරන ලද පිනිස කළ යුතු අනිකක් නැතයි නිවන පිනිස කළ යුතු සියල්ල කර අවසానයි කියලා. ඒතර හැම සූත්‍රයක්ම අවසානයේදී නිවන පිනිස කළ යුතු සියල්ල අවසానයි කියලා කියන්නේ කොහොමද? ඒ සූත්‍රය තුල නිවන නැත්තම් මේ හැම සූත්‍රයක් තුලම නිවන තියෙනවා. මේ නිවන් මඟ ප්‍රකාශ කරලා තියෙනවා හැම සූත්‍රයකම. බුදුන් වහන්සේ මේ සූත්‍ර දේශනා කරන්නේ නැහැ නිවන අරමුණු නොකර. මේ බුයි බීජ අට ගන්නවාට දැක්කලා බුදුන් වහන්සේ පෙන්නලා උපමා කරලා කතා කරන්නේ මේ සිත නැවත සකස් වෙන හැටි. ඒක ඊටාම දකින්න ඕනි තැනක් වටිනා තැනක් රූපේ හැම තැනම බුදුන් වහන්සේ රූපේ ප්‍රජානාති රූපේ තමයි අවබෝධ කරන්න කියන්නේ. ඔබ සෝවාන් වෙන්නේ සක්කාය දිට්ඨිය ඔබ ප්‍රහීන කරනවා කියන්නේ ඔය රූපය අවබෝධ කරනවා කියන එක. දැන් ගොඩක් අය අතරම දැන් දශක කීපයක්ම හිතාගෙන හිටියේ මේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනකොට මේ සක්කාය දෘෂ්ටි කියන්නේ මේ ශරීරය කියලා. නෑ සක්කාය දෘෂ්ටිය කියන්නේ මේ මේ හදා ගන්නවා ස්කන්ධය කියන එක. මේ ස්කන්ධය තමයි දෘෂ්ටිය වෙන්නේ උපාදාය රූපේ. රූපේ තමයි මේ දෘෂ්ටිය. රූපය කියලා ගත්තාම මේ ශරීරේ රූපයක්මයි. අපි මේ පටු තැනකින් හිතලා මේ ශරීරයේ මේ ඒක ගැන හිතලා නිකන් එහෙම මේක උපමාවක් විතරයි ශරීරේ. එහෙම සූත්‍රයක් තියෙනවා. හැබැයි ඒක උපමාව. උපමේ තමයි මේ ස්කන්ධේ තමයි රූපේ හැදෙන්නේ. උපාදාය රූපය හැදෙන්නේ. බාහිර දෙයක් තියෙනවා කියන එකයි ගන්නෙ. රූපං අත්තෝ සමුනුප්පසති. ඒක එහෙමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඔබ දැක්කා සෝවත්තා කියන සූත්‍රය අපි දේශනා කරා. එතකොට සෝවත්තා කියන සූත්‍රය තුළ කොහොමද මේ දෙයක් බවට පත් වෙන්නේ කියන එකයි තියෙන්නේ. රූපං අත්තෝ සමනුප්පස්සති. එතන දව ඒ තමම ඒසෝහමස මේසවත්තා මම මගේ මගේ ආත්මය කියන එකක් හැදෙන්නත් රූපේ තියෙන රූපේ පරිජානාත රූපේ ඇදුනොත් තමයි එන්නේ. දැන් මේ රූපේ කියව බාහිර හැම එකම දැන් මේෂ කියලා හඳුනනත් දැන් මේෂ කියන්නේ ස්වභාවය. රූපේ කියන්නේ අතර බාහිර දෙයක්. මේක ශරීරය ගත්ත ස්වභාවයක්. එතකොට ශබ්දය ගත්ත ස්වභාවයක්. වර්ණය ගත්ත ස්වභාවයක්. එතකොට ගන්ධ, සුවඳ, රස, පහස හැම එකම රූපේ. ඔක ගොඩාක් අයට තේරෙන්නේ නැති කොටස තමයි මේ ගන්ධේ පහස රස එතකොට ශබ්දේ කියන එක කොහොමද රූපයක් වෙන්නේ ස්කන්ධය නිසායි. විඳීම් හැඳීම් දැනගෙන තිබ්බොත් එතන එයාට තියෙනවා දෙයක්. සබ්බේ දෙයක් බවට පත් වෙනවා. අபிසංකරෝති කියන ත රූප රූපස්ථය සංගතං අபிසංකරෝති. අන්න සංකේතන සූත්‍රයට එනවා. චේතනාම් භික්ඛවේ කම්මං වදාවි. චේතනා තිබුණොත් කර්මය සකස් වෙනවා. එතකොට මේ හරහා තමයි ඔබට නැවත භවයක් සකස් වෙන්නේ. තාම ගැඹුරුයි. එහෙම ගත්තාම ඔබට ඒක වේගය වැඩි. මෙතන මේ සූත්‍රයට අනුගතවම අපි කියොත් ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනේ මේ රූපේ. බාහිර රූපේ මිදෙන එකයි නිවන් මඟ කියන්නේ. මේ රූපේ කියන්නේ කොහොමද කියලා ඔබ දැක්කොත් ඊට පස්සේ ඔබට මේක මේ මුළු සූත්‍ර පිටකයේ තියෙන ගොඩාක් තැන් ඔබ අධ්‍යයනය කරොත් තමයි ඔබට දකින්න ලැබෙන්නේ මේ සේරම රූපෙටයි තියෙන්නේ. සේරම රූපේ. රූප කියලා බුදුන් වහන්සේ කතා කරන්නේ ස්කන්ධේ. වේදනා ස්කන්ධ. සංඥා ස්කන්ධ. ඒ කතා කරන්නේ ඒ එතරම් කතා කරන්නේ ඒක තමයි ස්කන්ධ කියන්නේ. කය ගොඩ. දැන් සක්කාය කියන්නේ ගොඩ, වේදනා ගොඩ. සංඥා ගොඩ. සංස්කාර ගොඩ. විඥාන ගොඩ. දෙයක් බවටපත් වෙනවා. එතකොට තමයි අපිට තේින්නේ රූපය කියන්නේ. එතකොට බාහිර රූපේ ගොඩක්. ඒකයි සක්කාය දෘෂ්ටි කිව්වම වේදනා ගොඩක් නිදෙන්න තියෙනවා. සංඥා ඒකයි සතර අතිපට්ඨානෙ තුල පෙන්වන්නේ වේදනානුපස්සනාව වෙනවම. ඒකයි චිත්තානුපස්සනාව වෙනවම පෙන්වන්නේ. ස්කන්ධා කියන තැන හිතන තරම් සියුම් නෙමෙයි ගැඹුරුයි. ඒක මේකේ දෙයක් බවට පත් වෙන්නේ. ඔබ දුකින් මිදෙනවා නම් ඔබට මේ සියල්ලම අවබෝධ කරගන්න තියෙනවා. ඔබ දකින්න ඕනි නුවණ දකින්න ඕනි. සත්‍ය දකින්න ඕනි. එහෙමනම් වේදනාවත් කයක් වෙනවා. ගොඩක් වෙනවා. ස්කන්ධයක් වෙනවා. එහෙනම් සක්කාය කියන්නේ කාය කියන්නේ වේදනා කාය. ඔබ මේ සූත්‍ර අධ්‍යයනය නොකරන නිසා ඔබ දන්නේ නැහැ. අපි මේ සූත්‍රත් එක ගොඩාක් අධ්‍යයනය කරමින් ගිය නිසා දන්නවා මේ කාය කියන්නේ ගොඩ. එතකොට ඒක වේදනාත් කාය. ඒකයි වේදනානුපස්සනාව තියෙන්නේ. ඔබ වේදනාව පිළිසිඳ දකින්න නැතුව කවදාවත් සක්කාය දෘෂ්ටි ප්‍රේණ වෙන්නේ නැහැ. එතකොට ඒක ඊටාම ගැඹුරු කාර්යයක්. ඒකත් ඇත්තයි. මේක එක තැනකින් එක දෙයක් විතරක් නෙමෙයි වට කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම ගැලපෙනවා. හැම දෙයක්ම ඔබ දකින්න ඕනි. සත්‍ය දකින්න ඕනි. එතකොට ඔබ ආශා කරන එකත් ඒ තෘෂ්ණාව ආශාවක් තියෙන තැන එතනක් තියෙනවා ඇලීමක් ගැටීමක්. ඒතර ඒක හැප්පෙන ඇති. රූපයක් බාහිර තියෙනවා කියලා රූපය මේ හැම එකක්ම ගැටගෙන තියෙන්නේ. ඔබ බාහිර මෙන්න මේ රූපයක් තියෙනවා කියලා ගත්තාම බාහිරට ඇත්ත වුණාම බාහිර දේ බොරුවක් වෙනකොට සියල්ලම නිෂ්ප්‍රභාවයි. ඒ තණ්හාව ආශාව පව නැති වෙනවා. ඒතර අවිද්‍යාවට විද්‍යාව කියන්නේ ඒ අවිද්‍යාව කියන්නේ මේ සත්‍ය නොදන්නකම. ඒ නොදන්නකමට ඔබ සියල්ල අවබෝධ වෙනකොටම සියල්ලම මිදෙනවා. ඒකටම තමයි මේ සේරම පැහැදිලි වෙන්නේ. අපි දැන් සූත්‍රේ පෙන්වන තැනට අපි බුදුන් වහන්සේගේ පැහැදිලි කරන සංඝයා වහන්සේට පැහැදිලි කරන තැනට આવොත් මහණෙනි රූපයට පැමිණ සිටින කර්ම විඥානේ රූපය ආරමුණු කොට රූපේ පින්ට කොට සිටුනේද නන්දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් ඌයේ වෘද්ධියට විරූඩියට විපුලත්වයට පැමිණි. ඒ කියන්නේ ඒ රූපේ ආරමුණු කළ රූපේ තියනවා කියලා රූපේ සත්‍ය කරගත්තොත් ඒ රූපයට යාලෙනවා බැඳෙනවා ඒ නන්දි රාගයට එනවා ඒක එතනම තමයි කතා කරන්නේ බුදුන් වහන්සේ කියන්නේ ඒකට කර්ම විඥානය කියලා. රූපය අරමුණු කරනවා. අරමුණු කොට පිට ගත්තොත් පතිත වුණොත් කියන තැන ඒ රූපේ පිට කොට සිටුනේද නන්දි කියන්නේ කැමැත්ත ඇති වුණොත් සංකල්ප තෘෂ්ණාව නන්දි රාගයනේ ආසා කරොත් ඒකට ඇලුනොත් පෙත්ුයේ වෘතියට විරූಢියට ඒ කියන්නේ ඒක ප්‍රාණවත් භාවයටපත් වුණොත් විපුලත්වයට පැමිණේ රූපේ ඇත්ත වුණොත් තමයි ඒක ප්‍රාණාත්භාර විප්‍රත්‍යයට පණ. දැන් මේ බාහිර දෙයක් රූපේ ඇත්ත වුණොත් ඒ ඒකට පණ පණ දෙන වගේ දෙයක් වෙනවා. ඊට පස්සේ ඒකට ඒකට දැන් මේක අපි මේ රූපේ ඇත්ත වුණොත් ඒ රූපෙට එක්ක වෙනවා කැමති වෙනවා. ආසාවක් ඇති වෙනවා. ඒක හොඳයි කියලා හිතෙනවා. එක්ක නරකයි කියලා හිතෙනවා. ඉතින් ඒක තමයි මේ වචන වලින් තෘෂ්ණාව ඒ නන්දි රාගය කියන වචන වලින් පෙන්නන්නේ. මහණෙනි වේදනාවට හෝ පැමිණි. ඒ කියන්නේ ඒක විඳින්න. ඒ වේදනාවක් ඒක වේදනාවක් ඒ බවස්පත් කරගත්තොත් සංඥාවට හෝ පැමිණ මේ ඔක්කොම ස්කන්ධයට අයිති වෙනවානේ රූප වේදනා සංඥා සංකාර ඒ සියල්ලෙම තමයි දෙයක් බවටපත් වෙන්නේ සංඥාවට හෝ පැමිණ සංස්කරණයට හෝ පැමිණ සංස්කාරණ කාර්යයට හෝ පැමිණ ඒ තිස්නා කර්ම විඥානය සකස් කරගනි එතකොට ඒ කියන්නේ එයා කර්ම විඥානේ වචී සංකාර මනෝ සංකාර කාය සංකාර නැවත හේතු වෙන මේ මේක තමයි නැවත නැවත මේ උපදින්න හේතු වෙන බීජය සකස් වෙන හැටි තමයි බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ. නැවත ඔබ උපදින්න මේ මොහොතේ ඔබ මේ මේක සකස් වෙන හැටි. ඔබ බාහිර දෙයක් ඇත්ත කරගෙන ඔබ දැන් දරුවා කියලා ගත්තොත් මේසෙ කියලා ගත්තොත් ඕනම දෙයක්, ගෙදර ඕනම දෙයක්. ඔබ ඔබේ කරගන්න ඔබේ රූපේ පව බාලා ගත්තොත් ඔබ නැවත උපදින්න හේතු වෙන. ඒකයි මේ පැහැදිලි කිරීම කර්ම විඥාණයට හේතු වෙනවා කියනකොට අපිට පේනවා එහෙනම් කර්ම රැස් වෙනවා එතකොට. කර්ම රැස් කරන වාචී කර්ම, මනෝ කර්ම, කාය කර්ම රැස් වෙනවා. ඒ අර ඇලෙන ගැටෙන ඒ දෙයක් කරගත්තොත් ඒ දෙයට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. එහෙම වුණොත් ඒකත් එක කර්ම රැස් වෙනවා. එහෙම වුණොත් ඒක උට තව ටිකක් ඒක ගියොත් වේදනා වේදනත් සංකතං අවසංකරෝති අවසංස්කරණය කරනවා කියන්නේ මේක ප්‍රපංච කරනවා කියන්නේ නැවත නැවත ඒ ගැන මතක් කරනවා චේතනා සකස් කරොත් මොකද ඒ සංචේතනා සූත්‍ර වලට ඇදිරි කරනවා අபிසංකරණයකට ලක් කරනවා පුඤ්ඤා විසංකාර අපුඤ්ඤා විසංකාර ආනිඤ්ඤා විසංකාර ඝනට මේක ඝන වෙනවා සිතුවිල්ල දරුවා ඉන්නවමයි අද නැති වෙන්නේ නැහැ ඒතකොට. ඒතකොට මේ මේවා සේනවා මම ඉන්නවමයි. මේ මම මේ ඉන්නේ. මේ මං තමයි කරන්නේ. මේ මං හොඳ දක්ෂ කෙනෙක්. අපරාධේ මම මැරෙන්නේ ඒකවල නේද? එහෙමනේ හිතන්නේ ඊට පස්සේ. එයා මෙයාව හදාගෙන එයාට මෙයාව නැති කරගන්න බැරුව ඉන්නවා. එයා කොහොමද විපරිණාම වෙනවා. එයා එයාට ඉන්න බෑ. එහෙම ඉන්න කෙනෙක් නෑ ලෝකේ. ඒක බොරුවක්. ඒ බොරුවට එයා රවටුනොත් මොකද වෙන්නේ? එයා රවටීම තුළ දුක ඇති කරනවා. අන්න දුකට හේතුව සමුදේ දෙයක් බාහිර හම්බවීම ඉතින් ඒක තමයි දුක. දුක ආර්ය සත්‍ය. දකින්නේ ආර්ය දකින්න දුක ඒක. ස්කන්ධ දුක්ඛ. හිතේ හැදෙන්නේ දුක. එළියේ නෙමෙයි. හිතේ තමයි දෙයක් අල්ලගෙන ඉන්නේ. ඒක ස්කන්ධ දුක්ඛ කියන්නේ. එතන ඒක ආර්යවරු දකින්න දුක. ආර්ය කියන්නේ මේ ස්කන්ධය දකිනවා කියන්නේ. එතනයි නාම රූප දකිනවා කියන එකයි ඔක්කොම එකමයි. ඒ ආර්ය. ඒතර ආර්ය දුක්ඛ කියන්නේ ආර්යවරු දකින්නේ මේ එළියේ මේ දරුවා මරණ එකක් නෙමෙයි. ඒ දරුවේ කියනවා කියලා හිතේ හදාගත්ත එකයි දුකට හේතුව. ඒකයි සමුදය. අන්න දුක්ඛ සමුදය. අන්න සමුදය ආර්ය සත්‍යය. දරුවා ඉන්නවා කියලා හදාගත්ත එකයි සමුදය. හටගත්තත් ඒක සමුදය. එහෙමනම් ඒක දුකට හේතු වෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය සමුදය හටගත්තා. දැන් නිරෝධයට එන්නේ කොහොමද? එයා දකින්න ඕනි ඇත්ත. එහෙම දෙයක් නැති බව. ඒක යා හිතින් හදාගත්ත දෙයක් බව. දැන් බාහිර මේෂ කියන එක ඒක හිතින් හදාගන්න දෙයක්. බාහිර තියෙන අතර සම්බුත් ඒක ගිනිපුරක් ගෙවුවොත් ඒක ඔක්කොම එකයි. නැත්තට නැතිලා යනවා. බාහිර එහෙම වනේ අපි හිතේ තමයි අඩතල වලට මේක මේෂ මේක පුතු මේක කියන වගේ මේ දරුවා මේ මේ මම මේ නැන්ද මේ අම්මා මේ තාත්තා හදාගන්නවා. මේ මගේ ගෙදර මේ තියෙන මගේවා මේවා මේවා එතකොට ඔබට ගව හදාගෙන තියෙන ඔක්කොම දුක් ගොඩක්. එතන මොකද වෙන්නේ? ඔබට දුක තමයි උරුම වෙන්නේ. ඇයි? ඔබ දවසක ඔක්කොම අස්තරල යන්න එපා මැරෙනවනේ. ඇයි මේකක්වත් ඇත්ත නෙමෙයි, පවතින ඒවා නෙමෙයි බොරුනේ. දැත්ත කරගෙන ඔබ හිතේ කොහොමද බොරුවක්? ඒක වෙන්නේ නැහැ. ඒ කවදාවත් වෙන්නේ නැහැ. ඔබ කිව්ව පොඩි කාලේ තිබුණු රූපේ නෙමෙයි ටිකක් ලොකු වෙනකොට. ඒ රූපේ නෙමෙයි තව ටිකක් ලොකු වෙනකොට. ඒ රූපේ නෙමෙයි වයසට යනකොට. ඔබ දැන් ඊ ආයි පොඩි කාලට යන්න පුළුවන්ද? වෙන්නේ ඇයි ඒකත් ඒ මොහොතේ නැති වෙයි නැති වෙයි විපරිණාම වෙන එකක්. තියෙන එකක් නෑ කොහෙවත්. ඔබ සිතින් අල්ල ගන්නවා මේ ඉන්නේ මම කියලා. ඒ අල්ලගත්තොත් ඔබට දුකක් එනවා. ඒක තමයි මේ නිවන් මඟ හොඳින් දකින්න ඕනේ තන. ඒතර ප්‍රතිපදාව තමයි ඒ හැම මොහොතෙම සිත දකින්න ඕනේ. හැම මොහොතෙම එනේන සිත දකින්නවා නම් ඔහුට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ මේ හිතට. ඇයි ඒක ඇත්ත දකින්න මොහොතේම. සද්දයක් ආවත් ඒක මගේ හිතෙන් හැදෙන්නේ. හැඩතලයක් ආවත් ඒක මගේ හිතේ තියෙන්නේ. එළියේ නෙමෙයි. එතකොට එයා එළියට යන්නේ. එතකොට මොකද රූපේ හැමතිස්සෙම රූපෙට එකතු වෙන්නේ. සමුදේ රූපේ එළියේ මේක හැදෙන්නේ ඇත්ත වෙන්නේ. සංකිතේ නිබ්බිදා අවබෝධ ඥානෙ මිදෙන්නේ. එතකොට මොකද සිත ඇතුලේ ඇත්ත ලෝකේ ජීවත් වෙනවා. එතකොට මොකද සේරම හිතේ හදාගෙන ඉන්න බවයි යට දැනෙන්නේ. ඒක නම මොකද? ඒක නාට දුක ඇති වෙන්නේ නැහැ. එළිය දරුවා නැතුණා කියලා දුක එන්නේ නැහැ එතකොට. එතකොට එයාට මරණයක් එන්නේ නැහැ. මොකද මේ මරණ කෙනෙක් නැහැ. හැම මොහොතෙම මේක ඇති නැති යන එක හිත ඇති නැති රසගිය දකින්න කියලා කොහෙන්ද මරණය? ඒක වෙන්නේ නැහැ. අන්න ඒක තමයි බීජ සූත්‍රය තුළ ඔබ දකින්න ඕනේ බුදුන් වහන්සේමයි මේ උපමාව උපමේය දකින්න ඕනේ. එතකොට මේ දෙයක් තිබ්බොත් ඒකට ආසාව තෘෂ්ණාව ඇති වෙන්නේ. ඉතින් ඒක අතර බුදුන් වහන්සේම පෙන්නනවා මේ කාය කියනකොට මේක වේදනා කාය, සංඥා කාය, සංස්කාර කාය කියන පෙන්නනවා. එතකොට මේ සියල්ලම කායක්මයි. ඒ සක්කාය දෘෂ්ටි කියන්නේ ඒ සියල්ලම දෘෂ්ටියක්. තියනවා කියලා ගන්න දෘෂ්ටිය. ඇත්තට මේ දෘෂ්ටිය නිසා තමයි සත්‍ය දුකෙන් ඉන්නේ. දුකට වැටෙන හේතු වෙන්නේ. ඉතින් ඒවා කියනවා ප්‍රාණයක් කියනවා පණ කියනවා වෘද්ධියක් කියනවා මේ වචන තමයි බුදුන් වහන්සේ මේ පෙන්නන්නේ මෙතන මේ අපි සිංහල පරිවර්තනයේ කියවේ නමුත් ඒකේ පාලියෙන් බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ රූපයන් වික්කවේ විඥානං තිත්තමාන තිත්තේය රූපාරමණ රූපපටිත්තං රූප රූප මේ රූපේට මේ අර මේ විඥානේ වැසගත්තොත් කියන එකත් මෙතන රූපාරම්ම රූප පතිත්තං ඒක පතිත වුණොත් නන්දු උපසේ නම්බුසේ නන්දු උපසේස් චනං උද්ධින් විරෝහහින් විපුලහං අපජේය වේදනානුපායං වා වික්ඛවේ විඥාන සංයෝපං තේ සංඥා විඥාන වික්ඛවේ සංඛාර සංඛාරුපාය වික්ඛවේ විඥාන තිත්තමාන තිත්තේය සංඛාර ශ්‍රවණ සංඛාර පටිච්චං තද් තදුපසේ සේචන බුද්ධි විරුවයින් විපුල අපජ්ජේ යෝ භික්ඛවේ එවං වේදේය අබ්බදයිජා කොටසදී බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි යමෙක් මම රූපේ හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාරයන් හැර කර්ම විඥානයගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උප්පත්තිය හෝ වැඩිම හෝ නැගීම හෝ පැතිරීම හෝ පනවන්නේමි කියානම් තෙල කරුණ විද්‍යාමාන නොවේ එතකොට බුදුන් වහන්සේම කියනවා මහණෙනි යමේ රූපේ හැර වේදනාද රූපේ හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාර හැර විඥානය ආගේ දැන් රූප වේදනා සංඥා සංකාර නැතුව විඥානය පනවන්නේ විඥානයගේ ඊම හෝය විඥානය දැන් උපදින්නේ විඥානය නෙමෙයි බස ගන්න මේ වචනේම මෙතන පෙන්නනවා විඥානයගේ ඊම හෝ යම හෝ චුතිය හෝ උපත්තිය හෝ වැඩිම හෝ නැගීම හෝ පැතිරීම හෝ එහෙම විද්‍යාමාන නොවේ කියනවා. එතකොට මේ කතාව හොඳටම පැහැදිලි වෙනවා. මේ රූප වේදනා සංඥා සංඛාර තමයි හේතු වෙන්නේ නැවත විඥානය සකස් වෙන්නේ. එතකොට ඒකම තමයි කර්ම විඥානයක් විදිහට මේක නැවත සකස් වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒ කර්ම තමයි මේකට පෙන්නන්නේ කර්ම විඥානය කියන වචනයෙන්ම පෙන්නනවා. සංස්කාරයන් හා කාම විඥානයන්ගේ ඊම හෝ යමෝ ත්‍ෘතිය හෝ උප්පත්ති හෝ වැඩිම හෝ නැගීම හෝ ප්‍රතිවීම හෝ පනවන්නේ මේ කියනම් තෙල කරුණ විද්‍යාමාන නොයි. ඒ කරුණ එතකොට සත්‍ය වෙන්නේ එතකොට අපිට හොඳටම දැන් තේරෙනවා බුදුන් වහන්සේ මේ කය කියලා කතා කරන්නේ මේක වටිනාම මේ ධර්මයේ තුල තැන තමයි රූපේ රූපේ කියලා කියන්නේ. ඒතකොට බුදුන් වහන්සේ ඔය ආයතන හයට මෙනේවට රූපේ කියලා පෙන්වන්නේ ඒත් එක්කම ඔබ දකින්න ඕන තැන තමයි රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ඒ ඒ සේරම රූප ඒ රූපේ සත්‍ය කරගත්තොත් ඔබ ඒ සද්දේට සත්‍ය කරගත්තොත් මේ හැඩතලේ සත්‍ය කරගත්තොත් ඔබ බාහිර දෙයක් හම්බ වෙනවා එතකොට ඔබ ඒක පිනවනවා නන්දිනාගිය ඇති වෙනවා එහෙම වුණොත් අපේ සසරක් කොහොමද එනවා? ඒකට හේතුව නන්දිරාගය ඇතුළේ වේදනා කාය ඇති වෙනවා. සංඥා කාය ඇති වෙනවා. ඒ කියන්නේ මේ වේදනාවම තමයි ඊගාවට ඔබට සංඥාවම තමයි ඒ වේදනා සංඥා ඒ වේදන එක හඳුනන්නේ සංඥා වෙන්නේ ඒ සංඥාව තමයි විඥානේ හටගන්න හේතු වෙන්නේ සංස්කාර කරනවා කියන්නේ නැවත නැවත සකස් වෙනවා එතකොට මේ සංඥාව ලොකු දෙයක් මෙතන තියෙනවා ඔබ දැන් පොඩි කාලේ ඔබට අම්මා කියලා අර කිව්ව නිසා රූපෙට ඔබ ගැට ගැහුවා. ගැට ගහලා ඔබට අම්මා කෙනෙක් හම්බුණා. ඊට පස්සේ ඔබ ලොකු වෙනකොට ඔබට අර අර හඬතලේ එනකොටම ඔබ මේ අම්මා කියලා හිතින් අත එනවටක් ගන්න. නැත්තම් කවුරු හරි අම්මා කියන නම කියනකොට ඔබ මතක් වෙන්නේ අර රූපේ. ඇයි ඒක ගැට ගැහුවේ අතන සංඥාවේ. පුංචි දරුවාට පළවෙනි පාරට දීන සංඥාව තමයි මේ විදිහට මේන්නේ. දැන් අද ඔබ අලුත් දෙයකට රූපයක් කියනකොට නාමයක් දුන්නොත් ඒක ගැට ගැහෙනවා. හිත ඇතුලේ. ඒකට ඒක සිතක් බවට පත් වෙනවා. එතකොට ඒක තමයි ඊගාවයකට හේතු වෙන්නේ. ඔය විදිහට ගැට ගැහි යනවා දිගටම. ඒක අන්තෝ ජට බහි ජට ජට හි ජටිතා පදාසන්ත කුච්චව ගෝතෝ මිකෝ එමයි විදකේ ජට කියලා කියන්නේ. මහණෙනි අතුලත් අවුල් පිටතත් අවුල්. ස්වාමීන් ඇතුළතත් අවුල් පිටතත් අවුල් මේ ප්‍රජාව අවුලෙන් අවුලට ගැට ගැහිලා ඉන්නේ. ඒක තමයි මේ කතාව සසන හැදෙන එක. එතකොට නැවත උපදින ත්‍ෘති උපස්තිකට එන්න හේතු වෙන්නේ මෙන්න මේ තියනවා කියලා ගත් සිත. මේ සිත. මේක නැති වුණොත් සත්‍ය දැක්කොත් මේක බොරුවක් බව දැක්කොත් මායාව වඳුනගත්තොත් මේකෙන් මිදුනොත් මේ භවයේ අන්තිම භවයත් පළවෙනි භවයත් මේකම වෙනවා. නැවත උප්පත්තියක් එන්නේ. කොහොමද ඒ කෙනා නැවත සකස් වුණත් උපදින්නේ මෙන්න මේ සිත් පහය ඇතුවයි බොස්සග්ග පරිණාම නිවනින් සැනසීම ලබනවා. ඒ කෙනාගේ සංඥා සුකුම වෙනවා ඝන වෙන්නේ නැහැ. අයි බාහිර දේවල් ඇත්ත වුණොත් තමයි ඝන වෙන්නේ. එහෙම වුණොත් සංකාර ගොඩ නැගෙනවා. කර්ම සකස් වෙනවා. දැන් මේ සත්‍ය දකින කෙනා කොහොමද සෝවාන් වෙනවා? සෝවාන් මාර්ගඥාණයෙන් තමයි සත්‍ය දකින්නේ. කොහොමත් මේ සත්‍ය දකිනකොටම සෝවාන් වෙනවා. සත්‍ය දකින මග ප්‍රතිපදාවට ආවා කියන්නේ ඒක නම් ඒක නම් මේ දවසර සමාපත්තියටපත් වෙනානේ. දැන් මේ ටික අත්‍තර හැමෝටම ඇහෙන්නේ එක්කෙනෙකුට හරි ඇහුනොත් ඒක නායක ඇත්තද කියලා නිකන් හරි හිතුවොත් හරි ආ සෝවන් මාර්ග ඥානට එනවනේ. ඇත්ත කතාව සෝවන් මාර්ග ඥානට එනවා. ඊට පස්සේ එයා ඒක ඇත්ත කරගන්න නිකන් හරි හිතින් බල බල ගියොත් ගිය ගම මාර්ගාන්ත සීලේ නැතර තියෙන්නේ. ප්‍රතිපදාවට එනවනේ. එයා ප්‍රතිපදාව කියලා වෙන දෙයක් නෑ. ඔක මොකක් බලන්න යනවා ජීවිතේත් ගලපලා ඇත්තද කියලා. බලනකොටම යාර ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන්ම එයා එනවනේ කෙලින්ම ඵල ඥානවලට. මාර්ග ඥානෙන් ඵල ඥානට බවටපත් වෙනවා. මේ දර්ශන අවබෝධය සත්‍ය අවබෝධය තුලයි සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය කියලා බුදුන් වහන්සේ අනුපුබ්බ සික්ක අනුපුබ්බ කීරිය අනුපුබ්බ ප්‍රතිපදාව පිළිවෙලටම දේශනා කරලා තියෙනවා මුලමෙදාග. මනාකොට දේශනා කරපු ධර්මයක් අපිට හම්බෙලා තියෙනවා. මේ හැම තැනම මේවා ගැලපෙනවා. කාටවත් මේවා ගැලපෙන්නේ නැහැ කියලා කියන්න බෑ. දැන් ඔබ මේ භවයේ අවසාන භවයේ බවට පත් වෙනවා. මේක අපිට තියෙන වැදගත්කම අද මේ දැන් ගිහින් කරන රස්සාවක්වත් කරන බිස්නස් එකක්වත් මොනාරේ කීයක් කර හොයාගන්න එකක්වත් ගියක් දොරක් ඉලකඩක් කඩාවක් එකතු කරගන්න එකක්වත් නෙමෙයි. මේකේ තියෙන වැදගත්කම මුළු සසරම ඉවර වෙනවා. නැත්නම් ඔබට පුළුවන් මේ ටික පැත්තේ දාලා මේ අපිට වැඩ තියෙනවා කියලා මොනවා හරි ඔය තියෙන බඩු මුට්ටු ටිකක් ගොඩ ගහගෙන තව සල්ලි ටිකක් කීයක් හරි ඔය හම්බ වෙන වැඩක් කරගෙන ඔය ජොබ් එකක් කොහොම හරි කරගෙන නැත්නම් මේ මොහොතත් ඔබට ගත කරන්න පුළුවන් කීයක් හරි බාගන්න. <laughs> අර කපුට කුණුරු කුණු එකතු කරාදී කුණු පොඩ වලලේ. අනේ වගේ වැඩක් ඔබ කරන්නේ. මේ තරම් වටිනා මුළු සසරම ඔබ ඔබ දැන් ආය උපදින්නේ නෝ කරන්න හදන්නේ. ඔබ කරන්න හදන්නේ තව මොන හරි කීයක් කරවා ගන්නවා කියන්නේ ආයි උපදින්න යන්නයි හදන්නේ. නමුත් අපි කතා කරන්නේ මුළු සසර බුදුන් වහන්සේ කියනවානේ මහා ඕගයක් කියලා මේ සසර සාර අසංකේ කල්පලක්ෂ පෙරම් පිරුවා කියනවානේ බුදු වෙන්න. ඒ තරම් මහා ගෝර සසරක වැඩි යෝන්නේ කතා කරන්නේ කොහොමද? කොස අශෝක අධිරාජ්‍යත් නෙවෙයි. එහෙමනේ කතා කරන්නේ. දුගතියි. අර අසදිසි මහා දානේ දීපු අච්චර ලොකු දාන දීපු මල්ලිකා දේවි දුගතිය. අයියේ මේ සත්‍ය අවබෝධ කරගන්නේ. දාන දුන්නට වැඩක් නැහැ ඒකට. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේ දහ මේ මේ මෙච්චර දාන කොච්චර දුන්නත් එක් ක්ෂණයක් මේ සත්‍ය දකින්න නම් මං අමහරෙනි අගය කරන්නේ ඒකයි කියනවා. ඒ ක්ෂණේ දකින්න එක විතරයි අගය කරන්නේ. අර දාන අච්චර දුන්නත් වැඩක් නැහැ. ඇයි ආයිපදෙන? ඕකයි තියෙන්නේ කර්මේ. ආයි මේ කර්මය සකස් වෙනවා. ආයි උපදිනවා. ඉතින් දැන් බුදුන් වහන්සේ මේ දැන් තම්බන ලිපේ තම්බන රොටියක් නෙමෙයි බලන්නේ. හිත ගිනි ගත්තාසේ මේක දකින්න ඕනේ කියලායි කියන්නේ. ඉතින් වික්ෂුන් වහන්සේලාගෙන උත්හාන ඔබ ඔබ කොහොමද ප්‍රතිපදාව වඩන්නේ කියලා ඇහුවා. එළියට ගත්ම හුස්ම අතුලට ගන්න කලින් තමන්ගේ අවස ජී අවසාන වෙන්න පුළුවන් ඊට කලින් මේක අවබෝධ කරගන්න ඕනේ කියන තරම් උනන්දුවකින් කියනවා කරන්නේ. ඒ තරම් භික්ෂුන් වහන්සේලා මේක දකිනවා මේක අපිට අවශ්‍ය කරගන්න කියලා. අවබෝධ කරගන්න. සාදු සාදු මහණෙනි එහෙමත ඒ ඒ ඒක අනුමෝදන් කරන බුදුන් වහන්සේ. එමයි විශ්තේ කියලා. මේ මොහොතේ මැරෙන්න කලින් මේක අවබෝධ කරගන්න ඕනේ කියන එක. මේ දුක කියලා පෙන්නනවා දේවදත් නිරේ පැහැණියව කතා කරනවා. බුදුන් වහන්සේගේ දන්නවනේ සිද්ධාර්ථ කුමාරයාගේ භක්තින ළඟින්ම හිටියත් නිවන් දැක්කේ නෑ. ඇයි ඒ? කර්මයේ තියෙන බලපෑම භයානකකම. මේ කර්මය හරි භයානකයි. සමහර විට අපිට මේ මොහොතේ දැන් මේක කියනකොටත් කෙනෙකුට සැකේ දෙන්න පුළුවන්. ආ මේක හරිද දන්නේ මේ බොරුද දන්නේ වැරදිද දන්නේ. ඒ තමයි මායя. බුදුහාමුදුරුවෝ මායя හැමදෙස්සෙම පෙන්වන්නේ යමෙක් නිවනට නිවනට අනිත් යම්සි බාධා වෙන තරම් තිරන්නේ ඒක නිවන වහන නීවරණ. ඒ මාර්ගය. මේ මොහොතේ සිත් ඇතුලෙන් උපදිනවා නම් අරක ඒ නිවනට යම්සි එන සිතුවිල්ල වැහෙනවා නම් ඒක ආත්ම තණ්හාවෙන් එන්නේ. මොකද ආත්ම තණ්හාව කියන්නේ සිත කැමති නෑ සිත මේක අවබෝධ කරනවා. සිත ඇතුළෙම ඉන්නේ ස්ථිර කියන හැඟීමෙන් සිත උපදින්නේ. නමුත් සබදාමේ තියෙන අනිත්‍ය. අනිත්‍ය තමයි ද සිත කැමති නෑ අනිත්‍ය ගැන කතා කරන්නේ. ඒකට හේතුව සිත හටගන්නේ නිත්‍යයි කියන සිතුවිල්ලේ. ඔබට සිතක් උපදින්නේ තියෙනවා කියන මේ මේ සංඥාවේ. ඒ සංඥාවෙන් තමයි සිත උපදින්නේ. දැන් මේක අත කියන සංඥාවෙන් තමයි සිත සකස් වෙන්නේ. දැන් මායя කියන්නේ ඔක නැත කියන සංඥාව එන්නේ මායяගේ. දැන් අත කියන සංඥාව බිඳෙනකොටම මායя පෙන්නනවා. හැමතිස්සෙම මායя එන්නේ. ඒකට හේතුව අත කියන සංඥාව බිඳුනොත් ඥානාවට උපදින්නේ නැහැ. ඒක නිසා ඇත කියන සංඥාව මේක ඇත කියන සංඥාව බින්දිනවට මායя කැමති නැහැ. ඒ කියන්නේ හිතමයි කැමති නැත්තේ. මායя කියන්නේ වෙන කවුරුත් නෙමෙයි හිතමයි. මායя කියලා බුදුන් වහන්සේ මේ අපි මේ ධර්මයේ තුලනේ ඉන්නේ. ඒතකොට ධර්මයෙන් පිට අපිට කතා වැඩක් නැහැනේ. අපිට වැඩක් නැහැ ධර්මයෙන් පිට ඔය එක එක ඒවා කියවුවට අපිට වැඩක් නැහැ. අපි ධර්මයේ තුල දකිනවා මායя. බුදුන් වහන්සේ ගයා ශීර්ෂයේ බුද්ධත්වයේ ලැබුවේ මේ කොහෙවත් ගිහිලා යුද්ධ කළා නෙමෙයිනේ. තුන් ලෝකෙම ජයගත්තේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය ජය ජයගත්තේ කොහෙවත් ගිහලා යුද්ධ කළා නෙමෙයි. අර ඒ හිතපු ගා ශීර්ෂයමයි. එහෙමනම් හිත ඇතුලේ යුද්ධ කළා තියෙන්නේ. හිත ඇතුලේ තමන්ගේ හිතත් එක්ක තමයි මේ සටන තියෙන්නේ. අද අපිත් කරන්නේ අපි මේ හිත ඇතුලේ සටනක්. ඔබ කරන්නේ ඔබේ හිත ඇතුලේ සත්‍ය දකින්න ඕන සටනක්. ඒකට හේතුව තමයි මේ හිත සකස් වෙන්නේ තණ්හාවෙන්. තණ්හාව කියන්නේ තියෙනවා කියන සිත. ඒක කැමති නෑ නැහැ කියන සිතට. මේක ඇත්ත ලෝක කතාව කිසිවක් පවතින්නේ නෑ. ඔය සත්‍ය වහගෙන තමයි අපි ජීවත් වෙන්නේ. අපි ලෝකයේ ඇත්තක් තියෙනවා සියල්ල අනිත්‍යයි කියලා අන්න ඒක වහගෙන පාටි දානවා එක එක ඒවා කරනවා හැම මොහොතෙම අපි ජොලියේ ඉන්න බලනවා. ඒකට හේතුව තමයි අරක වහන්නේ. අපි හැම මොහොතෙම අලුත් දේවල් ගන්න සතුටු වෙන්නේ, සල්ලි හොයන්නේ, සැප හොයන්නේ. ඔය සල්ලි වලින් වෙන දෙයක් කරන්නේ නැහැ නේ ඔබ. සල්ලි තියෙනවා කියන සැපයක් මේ ඔබට දැනෙන්නේ හැම මොහොතෙම. ඒතකොට ඒ සැපේ තියෙනවා කියන එක. නමුත් ඒක තියෙන එකක් නෙවෙයි නැති වෙන එකක්. ඒකම බොරුවක්නේ. බොරුවකින් කොහොමද ඇත්තක් හම්බ වෙන්නේ? කවදාවත් හම්බ වෙන්නේ ඒක වෙන්නේ ඔබම දන්නවා මේ තා පොළවේ යමක්ද බියුනේ නැති වෙලා තියෙන්නේ. මේ මහ පොළවක් දිරනකොට මේකවත් නැතිකොට මේ හුලඟවත් තියෙන්නේ නැතිකොට ඒක විදිහට බුදුන් වහන්සේ ඒ හොඳට දේශනා කරනවා. ඒ වාත සූත්‍රයේ මේක අපේ ඉන්න හොඳට දේශනා කරනවා. හුලඟවත් තියෙන්නේ නැතිකොට, මුඛක්වත්ම තියෙන්නේ නැතිකොට, පොළොවත් තියෙන්නේ, ඉරවත් තියෙන්නේ නැතිකොට, හදවත් තියෙන්නේ නැතිකොට, මොකක්වත් නැතිකොට හිත තියෙද කියලා. ඒකත් තියෙන්නේ. හැම මොහොතම මේක නැති වෙන ස්වභාවය දෙනවා. නමුත් ඒක වහගෙන තමයි අපි තියනවා කියලා තමයි ඉන්නේ. අපි වල අවුරුදු 50ක් කර ගැට ගහගෙන තමයි ඉන්නේ තියනවා කියලා. නමුත් එහෙම එකක් ලෝකේ නැහැ. ඔය සත්‍යෙට මූණ දෙන්න හයිය හිතක් අපිට නැහැ. අන්න ඒක නිසා අපි ඒකට බයයි. ඒ නිසා අපිට මරණ බය තියෙනවා. ඒක නිසා අපි ඒව නැතුණාම අඬනවා. කඳුළු වෙනවා. ওই සොඩක් හරි තියෙනකොට පොඩි දෙයක් හරි තියෙන දෙයක් නැතුණොත් දුක වෙනවා. හරි තියනවා කියලා ගත් එකක් නැති වෙලා. තියනවා කියලා දෙයක්වත් නැත්නම් නැති වෙන දෙයක්වත් නැහැ. එතකොට ධර්මය අවබෝධ වෙනවා. එතකොට පරම සත්‍ය අවබෝධ වෙනවා. දැන් අපි කතා කරේ චුති උප්පත්තියට හේතුව. බීජ සූත්‍රය තුල පෙන්වන්නේ බුදුන් වහන්සේ නැවත උප්පත්තියට හේතුව. දැන් උප්පත්තියට හේතුව තමයි මේ දෙයක් තියනවා කියලා ගත්ත සිත. මහණෙනි, ඉදින් රූප ධාතුව පිළිබඳ රාගය මහානහට ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණු සිදේ කර්ම විඥාණයගේ පිහිටීමක් නොවේ මහණෙනි ඉඳින් මහණට වේදනා ධාතුව පිළිබඳ මහණෙනි ඉඳින් මහණට සංඥා ධාතුව පිළිබඳ මහණෙනි ඉඳින් මහණට සංස්කාර ධාතුව පිළිබඳ මහණෙනි ඉඳින් මහණට විඥාන ධාතුව පිළිබඳ රාගය ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණු සිදෙයි කර්ම විඥානයාගේ පිහිටීමක් නොවේ නොපිහිටි ඒ විඥානය විරෝධියට නොපෙනේ. ප්‍රතිසන්දිය අபிසංස්කරණය නොකට මිදුනේරි. දැන් මේ විඥානේ අපපටිච්ච විඥානේ බැසගන්නේ කොහෙවත් බාහිර රූපයකට. සත්‍ය දකින්න කෙනාගේ හිත බාහිරට යන්නේ ඒ කෙනා මේ ලෝකේ කිසිම දෙයක් ඒ කෙනාට තියෙනවා කියන හැඟීම නැති වෙනවා. බාහිර කිසි දෙයක් නැතිකොට තමන්ගේ කියලා රූපෙත් නැතිකොට කෙනෙකුත් නැතිකොට මැරෙන්න කෙනෙකුත් නැතිකොට ඔහු අමරණීය වෙනවා. ඔහුට ඒ ෂණේ සිත ඇති වෙන නැති වෙන දේ පමණයි දකින්නේ. ඒ සිත හට ගන්නවා නැති වෙන දේ දකින එකයි උද්‍යව ඥානය කියන්නේ. අන්නේ කෙනාට මාර්ගය උපදිනවා. මාර්ගය කියන්නේ මේ සිත මිදෙනවා දකින මාර්ගය. ඒකයි ප්‍රතිපදාව. ආර්ය මේ සිත බාහිර රූපයෙන් මිදෙනකොටම ආර්ය භූමියට එනවා. ඒ කෙනා නාම රූප ගැට ගැහෙන්නේ නැති වෙනවා. සිත හට ගන්න නැති වෙයි. සිත අවබෝධ ඥාණයෙන් මිදෙනවා. සිත හටගත්තත් ඒ රාග දේශ මොහ හටගන්නේ නැහැ. කෙලෙස් හටගන්නේ නැහැ. රූපේ පරජානාති සත්‍ය දකින්න කෙනා රූපයෙන් මිදෙනවා. ඒ කෙනාට ත්‍ුති උප්පත්තියකට යන විඥානයක් දැසගන්නේ නැහැ. ඒ කෙනා මරණ මොහොතේවත් තියෙනවා කියලා ලෝකයක් ගැන හිතන්නේත් නැහැ. ඒ කෙනාට ඒ ශක්තිය එනර්ජි එක විඥාන ශක්තිය ශුන්‍ය වෙලා යන නැවත සකස් වෙන්න හේතු වෙයි. අන්න ඒ කෙනා සසරින් මිදෙනවා දුකෙන් මිදෙනවා. තිරුත් ඉවර නම් තිරත් ඉවර නම් පහන නිවි ගියේ කියන තැනට එනවා. නිවන් දකින්නවා. ඒ කෙනා නිවන් දකින්නේ මරණ නෙමෙයි මරණකට නෙමෙයි. ඒ කෙනා නිවන් දකින්නේ ජීවත් වෙන මේ මොහොතේමයි. එතනයි ඒකේ තියෙන විශේෂය. දැන් ඔබ මේ මොහොතේ මේ අවබෝධ ඥාණයටපත් වුණොත් ඔබ මෙතනින් එහාට සාන්ත සුවයටපත් වෙනවා. ඒතර සාන්තං ඒතම් ප්‍රණීතං යදිදත් සබ්බ සංකාර සමතෝ කියන තැනට ඒ ශාන්ත ප්‍රණීත නිවන මැරිලා නෙමේ මේ මොහොතේ ඔබ ඒ සුද්ධාත්මය කියන තැනට එනවා සුද්ධ සිතට ප්‍රභාස්වරන් සිතට එනවා මෙතනින් ඔබ සුගතියට යන්නේ. මෙතනදී ඔබ සුගතියටපත් වෙන්නේ. නිවන් දකින්නේ. නිවන් දකින මග මේ සිත තුළ දිව්‍ය ලෝක, භ්‍රම ලෝක හැමදේම මේ අමරණීයත්වය තුළ තියෙනවා. ඔබ හිතනවා නම් ඔබේ සම්මුතිය තුළ අපි ඒ කතා කරේ දිව්‍ය ලෝක මැරලා යන එකක් කියලා ඔබට මේ මොහොතේ ඒක තියෙනවා නම් විතරයි වෙන්නේ. මේ මොහොතේ සුගති පරාය බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ තුල නිවන් මඟ පමණමයි. ඒ තුන අතුරු ඵලයක් තමයි ඔය සිතේ එතන සකස් වෙනවා. අමුතුවෙන් ඔබට මේ දාන දීලා දීවිලෝ කියන කතාව අනිත් ආගම් වලින් ඇවිල්ලා තියෙන්නේ. එහෙම එකක් මේ ධර්මයේ තුල අපි දකින්නේ නැහැ. ධර්මයේ තුල සුගතිපලායන වෙනකොටම ඔබ දිව්‍ය ලෝකයකට යනවා. මේ තුල තියෙන වස්තග්ග පරිණාම නිවනට නැමුණක් කොට පවතින සුගතිපලායනයක් විතරයි. වෙන කතාවක් නැහැ. ඇත්තම කතාව තමයි මේ මේ බෞද්ධයා සබහ බෞද්ධයා භවය පතන්නේ භව නිරෝධෝ බෞද්ධෝ එහෙනම් භවය කියන්නේ එළිය දෙයක් හටගන්න එක පුටුව කියන එක හටගත්තොත් එතන භවය ඒ තියෙනව නැති වෙනව රූපේ හටගත්තොත් එතන භවය පරිදවරත් විඤ්ඤාය එතකොට භව නිරෝධයක් වෙනවා නම් භවයෙන් මිදෙනවා නම් ඔහු තමයි යෝසුගති පරායන වෙන්නේ එතකොට ඔබ කොහොමද භවය පතන්නේ? තව ආයිමත් ගිහිලා කොහේ ලෝකෙක උපදින්න දිවි ලෝකයක් ගැන එහෙම එළිය තියනවා කියලා හිතාගෙන යන්න හදන. ඒක මායාව බොරුවක්. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. එහෙම එකක් එළියේ කවදාවත් බෑ හොයන්න හම් වෙන්නේත් නෑ. එහෙමනම් මේ යන රොකට් ගිහිලා වෙලාට ඒ ලෝක විල් කරගෙන. ඒව තනි කර ඔබගේ සිතේ තියෙන මායාවේ කොටසක් විතරයි. මේ සිත තුළින් සියල්ලම දකින කෙනා ඉර තියෙන්නේ මේ සිතේ, අද තියෙන්නේ මේ සිතේ. සිත ඇතුලේ සියලුම ලෝකෙ තියෙන. බුදුන් වහන්සේ තුන් ලෝකෙම පනවන්නේ සිත තුළින්. ඒ නිසා 31 ලෝක ධාතුම තියෙන්නේ හිතේ. සිත කය හටගෙන තියෙන සංස්කාර ලෝකය. ඒකයි සංස්කාර ලෝකයේ දැකලා ඒකේ මිදුණොත් ඒ කෙනා සුගති පරායනයි. නැවත මරුණත් බය වෙන්න දෙයක් නැහැ. සකස් වෙන්නේ අර සිත තියෙන සංඥාව සුකුම වෙච්ච නිසා ගුරු මේ රළුසා ලෝකික නෙමෙයි. සුකුම තනක සුගති පරායන ඔබ කරන්න ඕනේ එකම එක දෙයයි. ඔබ නොබියව ඔබ කිසිම බියක් නැතුව නිවන් මාර්ගට ප්‍රවේශ වෙන්න. ඔබ ඒකාන්ත වශයෙන්ම සුගති පරායන. මේ මොහොතේම ඔබ ඒක දකින්වත් විඳිනවා. මැරලා නෙමෙයි. ඒ මොහොතේම ඔබට ඒක දකින්න ඔබ ඒ මොහොතේම දිව්‍ය ලෝකේ තමයි. ඒ මොහොතේම ඔබට දිව්‍ය ස්වභාවය දකින්න පුළුවන් සිත තුළින්. මරණකට දකින්න කහන්න දෙයක් නෙමෙයි ඒතකොට. ඇයි ඒ? එතකොට ඔබ නිවන් දැක්කේ නැතත් ඉන්නේ සුගතියේ. කඩන්න එක තැනකින්. සිත ඇතුලේ තියෙන මායා බොරුව කඩන්න, දෘෂ්ටිය, විද්‍යාව කඩන්න. එතකොට ඔබ එනවා අවිද්‍යාවට. අවිද්‍යාවෙන් මිදෙන විද්‍යා ආලෝකෝ කියන තැනට එනවා. චක්කුං උදපාදි ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි ප්‍රඥා උදපාදි මෙතනයි නිවන තියෙන්නේ. එතනින් තමයි ඔබ මේ ප්‍රඥාවන්තං ආයන් ධම්මඤ්ඤායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන ඒ ප්‍රඥාවන්තයාමයි නිවන දකින්නේ. ප්‍රඥාව කියන්නේ සිතේ අනිත්‍ය දකින්න කෙනා ප්‍රඥාවන්තයා. ඉතින් මේ බුදුන් වහන්සේ මේ ප්‍රායෝගික ධර්මයක් දේශනා කරන්නේ සාන්දිටික අකාලික ඒපස්සික ධර්මයක් දේශනා කරන්නේ මරණින් මත් ලැබෙන දෙයක් නෙමෙයි ඇත්තටම ඔබ බලනකොට පස්සේ මොකද වෙන්නේ කියලා ඔබ දන්නේ නැහැ ඇත්තටම ඔබ දන්නේ නැහැ බලනකොට පස්සේ මොකද වෙන්නේ ඔය මිනිස්සු එක එක නිකන් බලට ඔය කියවන ටිකක් විතරයිනේ තියෙන්නේ ඔබ දැකලත් නැහැ දන්නේත් නැති දෙයක් ඔබ හිතා නිකන් බලට නිකන් ඔබ නිකන් රැවටිලා ඉන්න එකක් විතරයි තියෙන්නේ මැජික් එකක් වගේ නමුත් මේකේ මැජික් නෑ මේ ධර්මයේ තුල සාන්දිටික ප්‍රත්‍යක්ෂ ධර්ම. කිසිම මැජික් එකක් මේ ධර්මයේ තුල නෑ. අපි ඔබට ඒ විදිහට පෙන්නන්න අපි සියල්ලම මේ ධර්මයේ තුල පෙන්නන්න සිත් තුනේ. ඒක මැජික් එකක්වත් නෑ. එක මැජික් එකක්වත් විද්‍යාවක්වත් මේකේ නෑ. මේකේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් තියෙනවා. මේ දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කළා නෑ. ඒකයි සාන්දිටිකෝ කියන්නේ Tamanටම ප්‍රත්‍යක්ෂ ඊපස්සේකෝ එන්න හැමෝම ඇවිල්ලා බලන්න කියලා බුදුන් වහන්සේ සිංහනාදයක් කරනවා. ඔබට ප්‍රත්‍යක්ෂණ විතරක් ගන්න නැත්නම් යත්තරින්න කියලා බුදුන් වහන්සේ කියන්නේ. කිසිම කෙනෙකුට කියන්නේ මේ ආගම ආගමක් කියලාවත් ආගමක් විදිහට බඳ ගන්න කියලාවත් කියන්නේ බුදුන් වහන්සේ මේ ලෝකේ තියෙන සත්‍ය දේශනා කරනවා. ඒක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. කිසි කෙනෙක් මොනවත් ආගම් මාරු කරන්න එහෙම බුදුන් වහන්සේ ඒවා කියන්නේ නැහැ කාටවත්. මේ සමාගමක නිකාන්තය බ්‍රාහ්මණය මේ කවේ බෞද්ධ එහෙම නැහැ. භවයෙන් මිදෙන තැන බෞද්ධ කියන වචනේ තියෙනවා. එච්චර උතන තියෙන්නේ. මේකලන් ආගමක් හදාගත්ත එකයි දැන් තියෙන ගැටලුව. දැන් ඒක නිසා උන්ට ධර්මය හම්බ වෙලා නැහැ. මේ ලෝකේ පරම සත්‍ය එකමයි. ඉන්හා සත්‍යක් ලෝකේ නැහැ. සබදාම පමණයි ලෝකේ තියෙන පරම සත්‍යය. මේ සබදාමේ න්‍යාය මුළු ලෝකෙටම එකයි. ඒ අනිත්‍යයි. අනාත්මයි. ස්ථිර නිට්ටයයි කියන හැඟීම තමයි මුලාව. එහෙම දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. දැන් ඔබ ධර්මයේ අපි පැහැදිලි කරපු කාරණා ටික ඔබට දැන් වැටහිමත් කියනවා. ඉතින් මහණෙනි ඉදින් රූප ධාතුව පිළිබඳ රාගයේ මහානහට ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිදේ. කර්ම විඥානයගේ පිහිටීමක් නොවේ. මානෙනී ඉදින් මහානාට වේදනා ධාතුව පිළිබඳ මානෙනී ඉදින් මහානාට සංඥා ධාතුව පිළිබඳ සංඛාර ධාතුව පිළිබඳ ඉදින් විඥාන ධාතුව පිළිබඳ රාගයේ ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහණයෙන් අරමුණු සිදේ. කර්ම විඥානයගේ නැවත පිළිසඳ ගැනීම පිහිටීමක් නොවේ. අන්න නිවන. දැන් ඔබට බුද්ධ වචනයෙන්ම මේ කාරණේ අපිට පැහැදිලි වෙනවා. නොපීති ඒ විඥාණය විරෝධියට නොපමිනේ නැවත සකස් වීමක් ප්‍රාණවත් වෙන්නේ. ප්‍රතිසන්දිය අභිසංස්කරණය නොකට මිදුනේ වෙයි. අභිසංස්කරණයක් වෙන්නේ නැහැ. නැවත ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. උපත්යක් නැහැ. විමුක්ත හේයින් ඒ කියන්නේ මිදුණු හේයින් ස්ථිත වෙයි. ස්ථිත හේයින් සන්තුෂ්ඨ වෙයි. සන්තුෂ්ඨ හේයින් ත්‍රස්ත නොවේ. ත්‍රස්ත නොවන්නේ තමා කෙරෙහිම පිරිණිවේ අන්න පිරිනම් පාන. ජාති ශේරිය බඹසර වැස නිමය. කරණීය කරන ලද තෙර අනුපාදා නිර්වාණය පිණිස කළ යුතු අනිකක් නැතයි නිවනින්දයි. මේ සූත්‍රයෙන් ඇතිනේ නිවන් දකින්න. ඔබට ඒක වෙන දැනෙන්නේ නැද්ද? මේ ටික ඇති එකක් දකින්න. ඔබ 84000ක් ඕනේ. ඔබ මේ සූත්‍රය හොඳින් තුන් හතර පාරක් බලන්න. ඒ විදිහට ඔබ දැකලා සත්‍ය විදිහට ඔබ ඊට පස්සේ සිත ඇතුලෙන් දකින්න උත්සාහ කරා. එනේන අරමුණ දකින්න මිද අපි අර කියනවා අපි මේ ඉදිරිපත් කරපු දේශනා මාලාව ඔබ පිළිවෙලකට අහගෙන එනවනම් ඔබ නියත වශයෙන්ම මේ ආත්මෙදිම සෝවාන් වෙලා නිවන් දකිනවා. අපි ඒකට අප වෙනවා. අපි කරන දේ අපිට අවබෝධයි ප්‍රත්‍යක්ෂයි. ඔබට ඒක ඒකාන්තයෙන්ම මේක ඔබ නොකරන්නේ ඔබට තියෙන අකුසලේ නිසා. ඔබට යම් කුසල ශක්තියක් පිනක් තියෙනවා ඔබ මේ අපි ඉදිරිපත් කරන දේ අපි කියන නිසා නෙමේ කළ බලන්න. දකින්න නුවණ අපි පෙන්වන ඇස අරිනවා ඔබේ. ඔබේ ඇස් අපි ඇරලා අපි ලෝකයේ ඇත්ත පෙන්වනවා. දෘෂ්ටි සියල්ල අපි අයින් කරනවා. ඔබ නිවන් දකිනවා. ඒක ඒකාන්තයි. ඔබට ඒ දේ වෙනවා. ඔබ නිවන් දැකිනවා විතරක් නෙමෙයි ඔබ සෝවාන් වෙලා මේ ජීවිතේ ඊටාම අනිත් අයට වැඩිය පුරුසදක් වගේ ඔබේ කටයුතු සිද්ධ වෙනවා. නිකතරු රැසින් කියන එක පුරුසඳින් දිලිසේලව ඝන අඳුරු නිකතරු රැසින් එලෙසට නොම වේදුරු ඔබ කොච්චර මේ සසර සාර අසංකීය කොච්චර කල්ප ලක්ෂයක් ඉපදිපදි බැනුනත් පළක් නැහැ මේ සත්‍යයේ ක්ෂණයක් ඔබ අවබෝධ කරගත්තොත් ඇති පුන් සදක් වගේ ඔබ මේ මොහොතේ අවබෝධ කරත් ඔබ ඊගා මොහොතේ නම් බබලෙනවා ඔබේ සිත ප්‍රභාස්වර වෙනවා ඔබ සාන්ත ප්‍රණීත සෝයක් අත්විඳිනවා ඒ මේ ලෝකේ තියෙන අමරණීය සුවය. ඒක මේ ලෞකික පටු බොළඳ බඩු මුට්ටු වලින් හොයන මේ නියම් පොඩි චූන් එකක් නෙමෙයි. ඒක ලෝතර සුවේ. සදාතනික සුවේ. ඒක ඔබට හිමි. නැත්තම් මේ චුට්ට ඔබට හිමි නෑ. උත්සාහ කරන්න, හිතරහාරිය ගන්න, වීරය ගන්න. සමහර විට ඔබ රැකියාවේ පොඩි වැටුපකට මේ මොහොතේ දඟලනවා ඇති. සමහර විට පොඩි කීයක් හරි ඔය කරන ගනුදෙනුවකින් බිස්නස් එකකින් ඔබ මුදලක් උපයන්න සමහරට ඔබට දැන් දඟලනවා ඇති. සමහර ඔබට හිතෙන ඇති මේවට වෙලා නැහැ මට ඒක කරන්න ඕනි කියලා. නමුත් ඔබ මහා සසරට විසඳුම දෙන්නද වෙලාව නැත්තේ ඔය චුට්ටි ඔය බොළඳ දෙයකට වෙලාව තියෙන්නේ. ඔබ එක බත් පිටක් අත්හරින්න. එක වේලක් බඩකින්න ඉන්න. මේ ධර්මේ පොඩ්ඩක් බලන්න. මේ ඔබේ සසරට කරන ඉල්ලීමක්. ඔබේ සසරට ඔබ කරන යුතුයකමක්. ආයි කවදා මනුස්ස ආත්මයක් ලැබෙයිද? ඔබට කියන්නත් බෑ. බුදු කෙනෙක්ම කියනවා හැර එය මහා දුර්ලභෝ කියලා. දුර්ලභම් මනුස්සත්තාන කියනවා වගේ ඔබේ සත්‍ය දකින්න. බුදුන් වහන්සේට එකපාරක් ඔබ වන්දනා කරනවා නම් බුදුන් වහන්සේගේ වචනේ පිළිගන්න. දුර්ලභන් මනුස්සත්තාන එහෙමනම් අපි අද අපේ විපස් කරන සූත්‍රය පැහැදිලි කරලා දැන් ඔබට ඒක ගැන යම්සේ අවබෝධයක් තියෙන්න ඕනේ. බුදුන් වහන්සේ කියන වචන වලින්ම මේ වචන ටික මනාකොට මේ පාළි හොඳට දන්න කෙනෙක් කියනවා නම් තමයි වඩා හොඳ. ඉතින් අපි භික්ෂුන් වහන්සේ නමක් මේ සූත්‍රයේ ඇහිලා හරියේ පොඩ්ඩක් අතට අරගෙන කිව්වොත් හරිය මම හිතනවා ගොඩක් හොඳයි. විශේෂයෙන් මේ අවබෝධය ඇතුළු කතා කරත් ගොඩාක් වටිනවා. එයා නිවනටමපත් වෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට අපි අපි බොහොම අදක්ෂයි මේ pāli භාෂාවට. නමුත් අපිට පුළුවන් විදිහට අපි ඒක ඔබට ඉදිරිපත් කරනවා. ඔබේ යම් කි දෝෂයක් තිබ්බොත් ඒකට ගැටෙන්න යන්න එපා. ඒක බොහොම සානුකම්පිතව දකින්න. මොකද අපි උත්සාහ කරේ නිවන් දකින්න, සසරෙන් මිදෙන්න. අපිට ඕනේ නෑ තව විශේෂක දක්ෂයෙක් වෙන්න. අපිට කිසිම එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් ඔබ බොහොම මේකේ ඔබ දකින්න ඕනේ කරුණාවෙන් මේ කාරණේ. ඉතින් බුදුන් වහන්සේගේ වචන පොඩ්ඩක් කියන්න ඕනේ කමක් තියෙනවා. ඒක නිසා අපි එතනට එමු. රූප 16ය චේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. රාගස්ස පහනා වොජ්ජජ්ජතාරාමාන පතිත්තා විඥානස්ස නහෝති. වේදනා ධාතුයා චේ භික්ඛවේ භික්ඛුනෝ අපේ සංඥා ධාතුය චේ භික්ඛුවේ භික්ඛවේ භික්ඛුනෝ තේ සංඛාරා ධාතුය චේ භික්ඛවේ භික්ඛුනෝ තේ විඤ්ඤාණ ධාතුය චේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති රාගස්ස පහනා වජ්ජි ජච්ඡත්තාරාමණං පටිච්චා විඤ්ඤානස්ස නහෝති තදක් පටිච්චං විඤ්ඤාණං අවිරූහං අනබිසංකච්ච විමුක්තං විමුක්ත මුත්තා තිත්තං තිත්තත්තා සන්තුස්සිතං සන්තුස්සිතාන නපරිත්තස්සති අපරිත්තසං අපච්චත්තං චේත පරිනිබ්බායති කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරා ඉත්තත්තායාති පජානාති මේ අන්තිම වාක්‍ය තමයි බඹසර රස නිමවන ලදී කරණීය කත කරන ලදී තෙල අනුපාදාය පරිනිර්වාණය පිණිස ජාතිය ශේවිය තමා කෙරෙහිම පිරිනිවෙයි අනුපාදාය පරිනිර්වාණය පිණිස කල යුතු අන් කිසිසේ නැතයි නුවණින් දනි. ඒ උතුමන් රහත් භාවයට පත්වනවා. පෙරවසන්නේ. Thank you.